ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස දැන් සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්ම බුදක් ශ්‍රවණය කරන්ට එනිසා හැම දිනාම තමන්ගේ හිත කය සංවර කරගෙන බොහෝම වුණාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ අපි ඒ අංගුත්තර නිකායේ නිදේධික පර්යාය සූත්‍රය අනුව කලකිරීම පිණිස පවතින ක්‍රම දේශනා කරමින් වෙන ගමනේදී අද අපිට පවතින්නේ කලකිරීම පිණිස පවතින තුන්වෙනි ක්‍රමය ගැන කතා කරන්නට එතනදී මේත පෙර මුලින්ම කාමයේ පිළිබඳව ඇති දැකලා කලකිරීමේ ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා ඊට පස්සේ වේදනාව පිළිබඳව අවබෝධය ඇති කරගෙන සියලු දුකේ කලකිරීම ඇති කරගන්නා වූ ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා අද පවතින සංඥාව ගැන භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී පෙන්වා වදාලා යම් කිසි කෙනෙක් සංඥා භික්ඛවේ වේදිතබ්බා සංඥානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ සංඥානං වේමත්තතා වේදිතබ්බා සංඥානං විපාකෝ වේදිතබ්බෝ සංඥා නිරෝධෝ වේදිතබ්බෝ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදිතබ්බාති එතකොට යම් කිසි කෙනෙක් සංඥාව කියන්නේ මොකක්ද කියලා දන්නවා නම් සංඥාවගේ ඇතිවීමේ කාරණාව නිදහන සම්භවය මොකද්ද කියලා තේරෙනවා නම් ඒ වගේම සංඥාවන්ගේ නානත්වය වෙනස්කම යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ වගේම සංඥාවගේ විපාකය යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් සංඥාවගේ Nirodhaය සංඥාවගේ නැති කිරීම යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ වගේම සංඥා නිරුද්ධ කරන ප්‍රතිපදාව යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මෙන්න මෙපමණකින්ම එයාට සංඥාව පිළිබඳව කලකිරීම ඇති කරගන්නට ඒ වගේම ජරා මරණ දුක පිළිබඳ කලකිරීම ඇති කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා පෙන්වවදාලා එතෙන්දී මේ සියලු දුක්ඛහගත සසරේ කලකිරීම පිණිස පවතින වටිනා අවබෝධයක් ලැබෙන මේ සංඥාව පිළිබඳ පවතින දහම් පරයය පින්වතුනි අපි පොඩ්ඩක් නුවණින් සම්මර්ෂණය කරලා බලමු. එතනදී අපි මේ පෙන්වන දහම් කරුණු හිතට නගා ගන්නට සිහි කර ගන්නට හොඳ උවමනාවක් යොදන්නට ඕනේ. සමහර කරුණු තියෙනවා ඊටමත් සිවුම් ඒ වගේම ඊටාම සුකුම ස්වභාවයෙන් යුක්තයි ඒවා බොහොම තර්කගත නුවණකින් යුක්තවයි අපිට තේරුම් කරගන්නට වෙන්නේ එතෙන්දී සංඥා භික්ඛවේ වේදිතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ මහණෙනි සංඥාව දත යුතුයි කියලා පෙන්වුවා එතෙන්දී සංඥාව කියනකොට පින්වතුනි හඳුනා ගන්න පුළුවන් කම හඳුනන කම සිංහලෙන් ගත්තාම අපි සංඥාවට කියන හඳුනනවා කියලා. හඳුනන ස්වභාවය එතෙන්දි සංඥාව භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා, ධම්ම සංඥා කියලා. අපිට රූපයන් හඳුනා ගන්නට පුළුවන්, ශබ්දයන් හඳුනා ගන්නට පුළුවන්, ඒ වගේම ගන්ධයන් රසයන් ස්පර්ශයන් ධර්මාරම්මන. එතකොට සංඥාව ගැන දත යුතුයි කියනකොට ඒකේ සංඥාව කියන්නේ මෙන්න මේ ස්වභාවයටයි කියලා හොඳට නිමිත්ත ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. මොකද මේ සංඥාව පිළිබඳ ඇති අනවබෝධය අපිට මේ කලකිරීමේ ක්‍රමේ නැති වෙන්නට හේතුවක් වෙනවා. සංඥාව පිළිබඳව අපිට හොඳට අවබෝධ වුණාම අපි සංඥාව නිසා නේද බොහෝ දුරට වැරදි විපල්ලාසවලට හසු වෙලා තියෙන්නේ කියන අවබෝධය අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. එතෙන්දී රූප සංඥාව කියනකොට රූපය හඳුනනකම භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා මාංජස්තං වා කියලා නිල් පාට කහ පාට, සුදු පාට, රතු පාට, මදටිය පාට මේ වගේ නොයෙක් වර්ණ සතහන් පෙනෙන කම හෝ දිග් බව, රවුම් බව, හතරස් බව, හුලස් බව, හතස් බව මේ විදිහේ යම් කිසි හැඩ සතහන් පෙනෙන බව දකින්න රූප සංඥා කියලා. රූපයක් ආරම්භය රූපයක් කියන සංඥාවට කියනවා රූප සංඥාව කියලා. එතකොට මේ රූප සංඥාව කියන එක පින්වතුනි හැම වෙලාවෙම අපිට විවහාරයත් එක්කයි හම්බ වෙන්නේ ඒක විවහාරය අතහැරලා තේරුම් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම ශබ්ද සංඥාව කියනකොට පින්වතුනි ශබ්දයන්ගේ නානත්වයක් හඳුනා ගන්න පුළුවන්කම. දැන් රත් සද්දයක් වෙන්නට පුළුවන්, දෙරහඬක් වෙන්නට පුළුවන්, එතකොට සතෙක් කෑ ගහන සද්දයක් වෙන්නට පුළුවන්. ඒ සද්දයන්ගේ නානත්වය හඳුනා ගන්න ගතිය අපි දැනගන්නට ඕනේ මෙන්න මේ සංඥා ස්වභාවය ශබ්ද සංඥාව කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවයයි මේ ශබ්දය හඳුනා ගන්න ගතියයි කියලා හොඳට තේරුම් කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ගන්ධ සංඥාව කියලා කියනකොට අපිට මේ මල් සුවඳය, මේ හඳුන් කූරු සුවඳය, මේ දුගඳය කියලා අපිට ඒ ගන්ධයන්ගේ නානත්වයේ වැටහෙන ගතිය හඳුනා ගන්න පුළුවන් ගතිය දකින්න ඕනේ ගන්ධ සංඥාව කියලා. රස සංඥාව කියනකොට චිත්ත රස, ලුණු රස, අඹුල් රස කියලා මේ වගේ රස වෙන් කළා හඳුනා ගන්න පුළුවන් ක්‍රම දකින්නට ඕනේ රස සංඥාව කියලා. එතකොට පොට්ටබ්බ සංඥාව කියනකොට සීතල දැනෙන බව, උෂ්ණේ දැනෙන බව ඒ වගේම මේ මැසි මధుර ස්පර්ශයන් වෙන වෙනම හඳුනා ගන්නට පුළුවන්කම දකින්නට ඕනේ මෙන්න මේ පොට්ටබ්බ සංඥාව හැටියට. ධම්ම සංඥාව කියලා දැන් gedara මතක් වුණා යාළුවෙක් මතක් වුණා ගම මතක් වුණා කියලා හිතට ඇඳෙන චිත්‍ර සතහන් වල තියෙන හැඩ සතහන් දැනගන්න මෙන්න මේ සංඥාව කියන එක. එතකොට සංඥාව පිළිබඳව පින්වත්තුනි හැම වෙලාවෙම අපිට පෙන්වන්න දෙන්නේ සංකාරයකින් ඒ කිව්වේ දැන් නිල් පාට කහ පාට රතු පාට කියලා කියනකොට ඔය දැන් සංඥාව පෙන්වන්න උපයෝගී කරගත්ත ප්‍රඥාප්තියකුත් එකයි තියෙන්නේ. මෙතෙන්දි සංඥාව කියනකොට නිල් පාට කහ පාට රතු පාට කියන වචන අතහැරලා පවතින වර්ණ සටහන් ටික හඳුනා ගන්නට Taman දක්ෂ වෙන්නට ඕනේ. ඒකට මම අර උපමාවක් මතක් කරනවා මහා මාස 5ක වගේ පුංචි දරුවෙක් ගත්තාම ඒ පුංචි දරුවෙක් අඬනකොට දෙමව්පියෝ නොඑක් විදිහේ පාට පාට වර්ණයෙන් යුක්ත හඬ නගන අර කැරකෙන සෙල්ලම් බඩු උඩින් එල්ලනවා. එල්ලුවාම මේ පුංචි ළමයාට හොඳට මේකේ වර්ණේ පේනවා. හොඳට වර්ණය හඳුනා ගන්න පුළුවන්. නමුත් නිල් පාට, කහ පාට, රතු පාට කියලා ප්‍රඥාප්ති දන්නේ නැහැ. නමුත් පෙනෙන මට්ටම එයාට තේරෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාප්තිය අයින් කළා ඇහැට පෙනෙන මට්ටම හඳුනා ගන්න සංඥාව කියලා කියන්නේ ඒක. එතකොට නිල් කහ රතු කියන්නේ ඒ සංඥාව අපි වෙන් කරගන්නට පනවාගත්ත ප්‍රඥප්තියක්. එතකොට ඒ සංඥාව කියනකොට අන්න අර පොඩි ළමයාට වර්ණ සතහන පෙනෙනවා නමුත් ප්‍රඥප්ති වශයෙන් වෙන් කරගන්නට දන්නේ නැති මත්තම දකින්න ඕනේ රූප සංඥාව කියන එක. ඒ වගේම ශබ්දයත් එහෙමයි ඇහිීමේ නානත්වය කියන්නේ ශබ්ද සංඥාව කියලා තේරුම් ගන්නට ඕනේ ප්‍රඥප්තියකින් තොරව. එතකොට ගන්ධ සංඥාව කියන කොටත් එහෙමයි රස සංඥාව කියන කොටත් කයට ගැටෙන පොට්ටබ්බේටත් හිත දැනෙන අරමුණු වලටත් ඒ හිතට වැටෙන ආකාරය හිතෙන් හඳුනා ගන්න ආකාරය තේරුම් කර ගන්නට ඕනේ සංඥාව කියලා. ඒ වගේම මේ සංඥාව විස්තර කරන් ඉස්සෙල්ලා තව කාරණාවකුත් පොඩ්ඩක් මතක් කරන්නට ඕනේ. මෙතනදී අභිධර්මයේ තව හොඳ කොටසක් පෙන්නනවා සංඥාව කියන්නේ සංඥා ස්කන්ධයේද සංඥා ස්කන්ධයේ සංඥාව වෙනවද? ඒ කියන්නේ සංඥාව සංඥා ස්කන්ධයේ වෙනවද සංඥා ස්කන්ධයේ සංඥාවද කියලා ප්‍රශ්නයක් අහනවා. ওই යමක ප්‍රකරණය වගේ අභිධර්ම පිටක ප්‍රකරණ වලදී එතනදී ඒ ditthi සංඥාවක් තියෙනවා නම් මේ ditthi සංඥාව සංඥාවක් වෙනවා නමුත් සංඥා ස්කන්ධය නොවෙනවා සංඥා ස්කන්ධයේ සංඥාවද වෙනවා සංඥා ස්කන්ධයද වෙනවා කියලා පෙන්නනවා ඒක ටිකක් මේ තුමුතුන්ට ගැඹුරු වෙන්නත් පුළුවන් ඒක සරලව අපි ගත්තොත් අපිට දැන් මේ සත්වයෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා මිනිසෙක් ඉන්නවා කියලා අපිට පෙනෙන අපි හඳුනා ගන්න පුළුවන්කම තියෙනවනේ ආත්ම දෘෂ්ටියකින් හඳුනා ගන්න පුළුවන් ක්‍රමට කියනවා මේක ditthi සංඥාවක්. මේ හඳුනන්න පුළුවන් කම පුද්ගලයෙක් හඳුනන කම සංඥා ස්කන්ධයට අයිති නැහැ. ඒක කෙලෙසයක්, ඒක ප්‍රපංචයක්, නීවරණයක්. තාපයෙන් ගත්තහම විපල්ලාසයක්. ඒකට කියනවා ආත්ම සංඥාව කියලා. එතකොට දැන් කාම සංඥාව, සුඛ සංඥාව, ඒ වගේම ආත්ම සංඥාව, සුභ සංඥාව කියලා මෙන්න මේ වගේ සංඥා විපල්ලාස තියෙනවා පින්වතුනි. සංඥාවම විපරිත වෙච්ච සංඥා තියෙනවා. මෙන්න මේ විපරිත සංඥා විපල්ලාස සංඥා වෙනම තේරුම් කරගන්නට ඕනේ. ඒව තේරුම් කරගැනීමේ හැකියාව ඉබේම ලැබෙනකම නිසයි මේ සංඥා හඳුනගන්න කියලා මතක් කළේ. ඒ කිව්වේ වර්ණ සතහන් පෙනෙන බව මෙන්න මේ ටික විතරක් රූප සංඥාව එතකොට ශබ්දයේ ඇහෙන මට්ටම ශබ්ද සංඥාව ගන්ධයේ දැනෙන මට්ටම නානත්වයේ දැනෙන මට්ටම ගන්ධ සංඥාව රසේ නානත්වයේ දැනෙන ස්වභාවයේ රස සංඥාව කයට ගැටෙන දේ නානත්වයේ දැනෙන බව පොට්ටබ්බ සංඥාව සිතට වැටහෙන ධර්මයන් හඳුනා ගන්න එක ධම්ම සංඥාව කියලා මේ සංඥා ටික හඳුනා ගන්න මතක් මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. එතනදී රූපයක් නැහැ තියෙන්නේ සංඥාවක් කියලා එහෙම ගන්නට එපා. රූපයක් නැතුව සංඥාවක් එහෙම එන්නේ නැහැ. රූප සංඥා කියලා කියන්නේ රූපයක් කියන අදහසකිනුයි මේ සංඥාව දැන් පවතින්නේ අපිට. ශබ්දයක් කියන අදහසකිනුයි මේ සංඥාව දැන් අපිට පවතින්නේ. ශබ්ද සංඥා. පින්වතුනි අපි රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ දන්නවා කියලා කිව්වට හැම වෙලාවෙම අපිට බාහිර නිසා සංඥා මට්ටමක් තමයි අපි ගාව තියෙන්නේ. අපි මේ සංඥාවකුයි පරිහරණය කරන්නේ. මොකද මේ ලෝකේ යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ සංඥා සහිතවයි ඉන්නේ හැම වෙලාවෙම. කුමන හෝ සංඥාවක් නැති වුණොත් එක්කෝ එයා අසඤ්ඤේ කෙනෙක් එක්කෝ විසඤ්ඤේ කෙනෙක්. ඒ කියන්නේ විසඤ්ඤේ කියන්නේ සිහි මුර්චා වෙච්ච කෙනෙක්. ඔන්න එයාටත් මේ රූප රූප පෙනෙන්නේ නැහැ, සද්දාහෙන්නේ නැහැ කියන ඒ සංඥා නැහැ. එක්කෝ අසඤ්ඤේ කියලා කියන්නේ අසඤ්ඤ තලයේ වගේ ඉන්න කෙනෙක්. එයාටත් සංඥා නැහැ. අනිත් හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කියන්නේ කුමන හෝ සංඥාවකින් ඉන්නේ. එක්කෝ රූපයක් තියෙනවා කියලා සංඥාවකින්, එක්කෝ ශබ්දයක් තියෙනවා කියන සංඥාවකින්, එක්ක ගන්ධයක් තියෙනවා කියන සංඥාවකින්. එතකොට මෙන්න මේ සංඥා ටික හොඳට තේරුම් කරගත්තාම රූපයක් තියෙනවා, සද්දයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා කියලා රූප හඳුනන, ගන්ධ හඳුනන, රස හඳුනා ගන්න ගතියකින් අපි ජීවත් වෙනවා නම් එබඳු ගතියක් අපි තුල පවතිනවා නම් මෙන්න මේකට කියනවා සංඥාව කියලා කියන එක තේරුම් කරගන්නට ඕනේ. එතකොට මේ සංඥාව ස්කන්ධයක් වෙන්නේ මේ නිල් පාට, කහ පාට, රතු පාට වර්ණ පෙනෙන හැඩසටහන් පෙනෙන මේ හඳුනා ගන්න පුළුවන් මට්ටමයි. එතකොට ඒකට අපිට විපල්ලාස එකතු වෙලා ditthi සංඥා හැදෙන්නේ පින්වතුනි පස්සේ. ඒ නිසා මේ දහම් පරයය නානත්වය ගැන කතා කරනකොට අපිට ඒ ස්වභාවය තේරුම් කරගන්න පුළුවන් වෙයි. සංඥාව කියනකොට මෙන්න මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියනකොට යමක් හඳුනා ගන්න පුළුවන් කම තේරුම් කරගන්න. ඒ හඳුනා ගන්න කම තේරුම් කරගන්න අපහසු නම් තව උපමාවකුත් මම මතක් කරන්නම්. දැන් කවුරු හරි කෙනෙක් අපේ ගෙදරකට එනවා ඈත ඉඳලා එනකන් කවුද එනවා පේනවා නමුත් දන්නේ ළඟට එනකොටම අන්න අපි හඳුනගන්නවා ආ ආහවලා නේද එන්නේ කියලා. අන්න ඒ වගේ හඳුනා ගන්න ගතියට කියනවා සංඥාව කියලා. එතකොට මේ රූප හඳුනන, ශබ්ද හඳුනන ක්‍රමට කියනවා සංඥාව කියලා. එතකොට අපි ජීවත් වෙනවා කියලා කියන්න තියෙන එකම සහතිකය තමයි කෙනෙක් සංඥා සහිත වීම. හැම වෙලාවෙම සංඥා සහිතවයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සංඥා සහිතවයි ඉන්නේ. බැරි වෙලා සංඥාවක් නැතිනම් එක්ක අපි අසඤ්ඤී එක්ක විසඤ්ඤී එක්ක නේව සංඥා නා සංඥා කලේ. එතකොට මෙන්න මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ රූප සංඥා, ශබ්ද සංඥා කියන සංඥාවන්ගෙන් එකකයි ඉන්නේ. ඒ ස්වභාවය හොඳට තේරුම් කරගන්නට ඕනේ. එහෙම සංඥාවගේ ගතියෙන් සංඥාවගේ ලක්ෂණයෙන් සංඥාවගේ හැඩතලවල් වලින් සංජානන ලක්ෂණය හඳුනා ගන්නා ලක්ෂණය හිතට නගා ගන්න පුළුවන් නම් හිතට අල්ල ගන්න පුළුවන් නම් මෙන්න මෙයා සංඥාව දන්නවා ඒ කියන්නේ අපිට මෙහෙම යම් වස්තුවක් පෙනෙනකොට මේ පෙනෙන ස්වභාවයේ සංඥාවයි කියන එක අපිට තේරුම් කරගන්න පුළුවන් වුණොත් අපි ඒ රූපයේ පැත්තට නැඹුරු වෙලා ඉන්න ගතිය අපේ ගොඩක් අඩු වෙනවා. රූපය නිසා අපිට හඳුනා ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. හැබැයි හඳුනනකම කියන එක රූපේ නෙමෙයි. රූපය නිසා වර්ණ රූපය නිසා රූපය හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඒ හැඳිනීම් ස්වභාවය හැම වෙලාවෙම පින්වතුනි රූපයේ ස්වභාවයම ගන්නවා ඒ නිසා හැම වෙලාවෙම රූපයේ ස්වභාවයම හඳුනා ගන්න ස්වභාවයක් ගන්න නිසා හඳුනා ගන්න ස්වභාවයේ ගතිය ඊතා සිව් මොකද මෙතනදී රූපයේ ස්වභාවයමයි හඳුනා ගැනීමේ ස්වභාවය දෙවනුවට අපි දැකපු දේ සිහි කරනවා කියලා දකින වෙලාවේදී තිබුණු සංඥාවයි සිහි කරන්නේ මිසක අපි අර දැකපු එතන තිබුණු වස්තුව උස්සලා ගන්නවා එහෙම නෙමෙයි. නමුත් මනසේ තියෙන සංඥා ස්වභාවය හඳුනන්නේ නැතුව ඒ රූපය නිසාම රූපයේ විදිහටම රූපයේ ආකාරයේ සතහනම අරගෙන Tamange මනස තුල ඇති මේ හඳුනා ගැනීමේ ලක්ෂණය දන්නේ නැත්නම් ආපහු හිතෙන් සංඥාවයි අපි සිහි කරන්නේ රූපේ සිහි කරනවා කියලා අපි රැවටෙනවා. ඒකයි මම මතක් කළේ සංඥාව හඳුනන්නේ නැත්නම් ප්‍රපංච ඇති වෙන්න තියෙන ලක්ෂණයක් ඒක. මේ පින්වුතුන් කුමන හෝ ස්ථානයකට ගිහිල්ලා යම් නිමිත්තක් බලන්ද බලනකොට උතන ස්කන්ධ පංචකයම තියෙනවා. ඇහැ නිසා හැදිච්ච වර්ණ සතහනක් තියෙනවා. ඒ සතහන හිතෙන් විඳිනවා. ඒ වර්ණයම හඳුනනවා. හඳුනාගෙන දැනගන්නවා. පැත්තකට ආවට පස්සේ ඒ හඳුනාගත් සංඥාව ඕගොල්ලෝ ආපහු සිහි කරනවා මිසක ඒ ද්‍රව්‍ය කාරණාව ඔසවලා හිතින් ගන්නව හෝ හිත ඇතුළට ඒ ද්‍රව්‍ය කාරණාව එන්නේ නැහැ. ඒ සංඥාව සිහි කරලා අපි රූපේ සිහි කෙරුවා කියන අදහසක් ඇති වෙනවා. ඒකම අපිට ප්‍රපංචයක් වෙනවා නැවත නැවත සංඥාවන් උපදවන්නේ. අර වේදනා පරයයදී අපි මතක් කළා වගේ මේ තමන් පැත්තේ උපදින ධර්මයේ නොතන් නොදන්නාකම හේතු වෙනවා බාහිර වස්තුන් සෙවීමට යෑම. ඒ නිසා සංඥාව කියනකොට පින්වතුනි ඒ වස්තුවම අරගෙන ඒ වස්තුවේ සතහනම අරගෙන තමන් තුල පහළ වෙලා තියෙන ඒ හඳුනා ගන්න ස්වභාවයේ නිමිත්ත හොඳට ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕනේ. ඒ කියන්නේ වස්තුවක් හඳුනන්න පුළුවන්කම තියෙන්නේ මනසටයි නේද කියන හඳුනන ස්වභාවය හොඳට ඇති කරගන්න. මේ ඇහැගෙන කියපු පර්යායෙන් අනිත් ආයතන ටිකක් තේරුම් කරගන්න අපි ඇහුණු දෙයක් හරි දැනුණු ගඳක් හරි දැනුණු රසයක් හරි දැනුණු ස්පර්ශයක් හරි ආපහු සිහි කරනවා කියලා ඒ වස්තුව නැත්තම් ඒ ද්‍රව්‍ය සිහි කරනවා නෙමෙයි ඒ අවස්ථාවේ තිබුණු මේ සංඥා ස්කන්ධය අපි නැවත සිහි කරන්නේ. නමුත් සංඥාව හඳුනන නැතුව අපි ඒක බාහිර රූපයමයි සද්දෙමයි කියලා ඉන්න නිසායි රූපයේ සිහි කරුව සද්දයේ සිහි කරුව යන ගණයට අපි යන්නේ. ඒ නිසා සංඥාව සංඥාව දැනගන්නට ඕනේ කියන තැනදී සංඥා සංඥා වික්‍රේ වේදිතබ්බා කියලා මහන්නේ සංඥාව දත යුතුයි කියනකොට ඒ වස්තුව මුල් කරගෙන ඒ මොහොතේම ඉබඳු ස්වභාවයෙන්ම අරගෙන හිතෙන් හඳුනා ගන්න ගතිය හිතෙන් අල්ල ගන්න උත්සාහවත් වෙන්න මෙන්න මේකට කියන සංඥාව දන්නවා කියලා. එතකොට සංඥානං නිධාන සම්භෝ වේදිතබ්බෝ සංඥාවගේ නිධානයේ ඇතිවීම දන්නවනම් ඔන්න හොඳට බලන්න පින්වතුනි මේ සංඥාවගේ නිධානය හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? පස්ස සමුදියෝ සංඥා සමුදියෝ. ස්පර්ශය නිසායි සංඥාව ඇති වෙන්නේ. අපි හිතන්නේ අපිට හිතෙන්නේ බාහිර රූප තිබුණ තිබුණු නිසා අපේ හිතට සංඥාවක් පහළ වුණා කියලයි. බාහිර ශබ්ද තියෙනවා තියෙන ශබ්ද නිසා අපිට සංඥාවක් පහළ වුණා කියලයි. නමුත් පින්වතුනි මේ සංඥාව අපි තුල පහළ වෙලා තියෙන්නේ ස්පර්ශය නිසායි. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන්ගෙන් කර්මජ රූපයක් හැටියට ඇහැ කන දිවනාසය ශරීරය හැදුනට පස්සේ බාහිර ධාතු මේ ආයතනයේ ගැටීම නිසා අපේ මනස තුල ඇති වෙන gati ටිකක් තමයි පින්වතුනි මේ සංඥාව කියන එක. මෙහෙම අපිට යමක් පේනකොට මේ පේන දේ ස්පර්ශය නිසායි හටගත්තේ කියන කාරණාව නොදන්නකොට අපිට තේරෙන්නේ දකින්න ඉස්සෙල්ලා තිබුණු දෙයක් කියලායි. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යං කිංච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් හේතු නැති වෙනකොට නැති වෙනවා. තව පැත්තකින් දර්ශනීය භාගතුන් වහන්සේ දේශනා කළා අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. නමුත් දැන් අපි අද දවසේදී හඳුනා ගන්න රූප බලන්ට දකින්න ඉස්සෙල්ලා මේ තිබුණු රූපයි අපි හඳුනන්නේ තියෙන රූපයි දැන් පෙනෙන්නේ හඳුනන්නේ දැක්කන් පස්සේ අපි හඳුනපු රූප තියනවා කියලා දකින්න පෙරත් දකින වෙලාවේදී දැක්කට පස්සෙත් ඒ වස්තුන් ඇති බවක්මයි අපිට පෙනෙන්නේ. නමුත් අපිට යම් කිසි වෙලාවක තේරුනොත් මෙහෙම හැඩසතහන් කිම්මුතුනි කොහෙවත් තියනව නෙමෙයි. මෙහෙම සාපි හඳුනා ගන්න විදිහේ සංඥා අපේම ආයතනය ටික නිසා උපද්දපු සංඥාවන් මිසක තිබිච්ච සංඥාවන් නෙමෙයි කියන එක තේරුම් ගත්තොත් විතරයි අපිට මේ සංඥා නිරෝධයක් කරන්න පුළුවන් නැත්තම් මේ දුකේ කලකිරීමක් ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා පින්වතුනි අපිට මේ සංඥාවගේ ඇතිවීමේ කාරණාව පොඩ්ඩක් බලන්න වෙනවා. සංඥා සමුදේ බලන්න වෙනවා. ස්පර්ශ සමුදේ බලන්න වෙනවා. මම ඒක බොහෝ අවස්ථාවට මතක් කරනවා. පින්වතුනි අපි අවිද්‍යාවෙන් කර්ම සිද්ධ කළාම කර්මානුරූපව ප්‍රතිසන්දි වශයෙන් විඥාණය මෞකුසක දැසගත්තට පස්සේ ඒ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෞකුස තුල බීජ කලලේ ඇසුරු කරගෙන පවතින සිටේ සිතේ තියෙනවා කර්ම කියන ගතියක්. කර්මජ රූප ටිකක්. ඉත්ත්‍ේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියලා. මේ ජීවිතේන්ද්‍රිය රූපය තමයි රූපේ කර්මජයි. ඔන්න ඔය ජීවිතේන්ද්‍රිය රූපේ මුල් කරගෙන තමයි පින්වතුනි මේ කර්මජ රූප ටික ඔක්කොම අනිත්‍යව පවතින්නේ. ඒ සිතේ තියෙන ගතිවලට අනුව තමයි පින්වතුනි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ රූප ටික හැදිලා තියෙනවා. එතකොට මේ රූප වලට කියනවා කර්මජ රූප කියලා. ඒ කියන්නේ අපි කළ කුසල අකුසලයන්ගේ මට්ටමට තමයි තුන්වතුනි ඇහැ කන දිව නාසය ශරීරය අපිට හැදෙන්නේ. එතකොට මේ ඇහැට උබ්බෙන් පවතින සුද්‍රාස්තක මට්ටමේ රූප කලාප ඒව හැඩතල නැහැ. පඨවි ධාතුවේ පින්වතුනි දිග වූ පඨවි ධාතු, රවුම් වූ පඨවි ධාතු, හතරස් පඨවි ධාතු, එහෙම පඨවි ධාතු නැහැ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු එහෙම දිග වූ තේජෝ ධාතු, දිග වූ වායෝ ධාතු එහෙම ඒවා නැහැ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් ඒ ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්‍රාස්තක මේ උපාදාය ගති හතරකුත් තියෙනවා මේකට කියනවා අෂ්ටමක රූප කලාප කියලා. මෙන්න මේ ඇස් ඉදිරි පිටට අපිට හම්බ වෙන්නේ අවකාශ ධාතුව අවුරාගෙන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ රූප කලාප. එහෙම තියෙන තැනක මෙහෙම සතහනක් හදලා රූපයක් හදලා අපිට ලැබෙන්න සලස්සන්නේ පින්වතුනි මේ ඇහෙන්. එතකොට ඇහැයි හිතයි මෙබඳු රූපයයි කියන ධර්මතා තුනම එකතු වෙච්ච තැනයි පින්වතුනි ස්පර්ශය එතකොටයි අපිට මෙහෙම හැඩසටහනක් වෙන්නේ මගේ මේ දේශනා අහලා තියෙන අයට නම් මම මේක බොහොම සරලව මේක කලින් පැහැදිලි කරලා තියෙනවා මේක තමයි යථාර්ථය. එතකොට මේ අපි යමක් හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න දේ අපිට මේක පෙර තිබුණත් නෙමෙයි මේක පෙර ඒ හඳුනා ගැනීමෙන් පස්සේ තියෙනවත් නෙමෙයි මේ ස්පර්ශය නිසාමයි අපිට මෙහෙම හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපිට බාහිර වස්තුන් හඳුන ගන්නවා වගේ තෙවුනට බාහිර ධර්මතා නිසා අපි තුලයි හඳුනා ගැනීම පවතින්නේ. සිමුතුනි හැම වෙලාවෙම රූප ගැටීම නිසා විඳින බව, හඳුනන බව, හිතන බව ස්පර්ශය නිසා තමා තුලයි සිද්ධ වෙන්නේ. නමුත් කෙලෙසයකට අවිද්‍යාවට පෙන්වන්නේ බාහිර ඒව තියෙන්නේ බාහිර වස්තුයි විඳින්නේ බාහිර වස්තුයි හඳුනන්නේ වගේ තමයි අපිට පෙන්වන්නේ. එතකොට මේ සංඥාවගේ නිධාන සම්භවය ගැන බැලුවාම හොඳට පෙන්නනවා මේ ස්පර්ශයෙන් ඉස්සර වෙලා මෙබඳු කහසතහනක් තිබුණා නෙමෙයි කියන එක කියනවා රූප සතහනක්. එතකොට මේ ස්පර්ශයේ නැති වුණාන් පස්සේ කියනවා නෙමෙයි කියන එකකුත් කියනවා. අපි ඒක ස්පර්ශ නිරෝධයේදී බලමු. දැන් ස්පර්ශය නිසා හටගත්තේ කියන කාරණාවෙන් පෙන්නනවා තිබුණු සටහනක් නම් පෙනෙනවා නෙමෙයි ස්පර්ශය නිසායි හටගත්තේ කියන කාරණාව අපිට අවවාදයෙන් පිළිගන්න වෙනවා තථාගත භාසිතයක් නිසා ඒක මේ පෙන්නපු දහම් පරයය මේ පින්වතුන් පිළිහිටලා බැලුවොත් ඒක පින්වතුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ශබ්දය අපිට හඳුනන්න පුළුවන් කමක් හම්බ වෙනවා නම් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ බාහිර ශබ්ද තියෙනවා තියෙන ශබ්ද අපේ කනෙන් අහනවා කියලයි. නමුත් පින්වතුනි ඇත්ත කාරණාව කන නිසා සංඥා පහළ වෙනවා මිසක කන නිසා ශබ්ද ශබ්ද රූපයක් හදලා සංඥාවන් හම්බ වෙනවා මිසක බාහිර ශබ්දයක් තියෙන හින්දා ශබ්ද සංඥාවක් එනවා නෙමෙයි. ඒ වගේම අපි හිතා හිටියේ බාහිර ගන්ධය තිබුණු නිසා තියෙන නාසයට දැනෙනවා කියලා. නමුත් එහෙම නෙමෙයි. නාසය නිසා ගන්ධ රූපයක් හදලා ගන්ධ සංඥාවක් අපිට ලැබෙන්නේ ඒ නිසයි ස්පර්ශය නිසයි මේ සංඥාව කියන කාරණාව පනවන්නේ. හැම වෙලාවෙම ස්පර්ශය නිසයි රූප සංඥාව, සෝත සම්පස්සය නිසයි ශබ්ද සංඥාව, ගහන සම්පස්සය නිසායි ගන්ධ සංඥාව, ජීවා සම්පස්සය නිසායි රස සංඥාව, කාය සම්පස්සය නිසායි පොට්ටබ්බ සංඥාව, ධම්ම මනෝ සම්පස්සය නිසායි ධම්ම සංඥාව කියන ටිකෙන් පෙන්වන්නේ ඇහැ තිබුණු නිසායි මෙහෙම සංඥාවක් ආවෙ මිසක රූපේ තියෙන රූපේ හින්දා මෙහෙම සංඥාවක් ආව නෙමෙයි කියන එක කියනවා. අපි හඳුනන පැත්තට අපි දැනගෙන හිතුව පැත්තට විරුද්ධ පැත්ත පෙන්වනවා. ඒ කියන්නේ අපි දැනගෙන හිටියේ අපි දන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප්ප ධම්ම කියන කාරණා තියෙන හින්දා ඒව හඳුනගන්න පුළුවන් වුණා කියලා හිතට. නමුත් උනේ ආධ්‍යාත්මික ආයතන නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ උපද්දලා හදලා ඒ නිසා හඳුනන්න පුළුවන් වුණා. ඒ නිසයි මේ ස්පර්ශය නිසා සංඥාව ඇති වුණා කියන කාරණාවෙන් පෙන්නනවා අපි යම්තාක් දේවල් හඳුනා ගනේද හඳුනා ගන්න සියල්ලම බඹයක් පමණ ශරීරයට සීමා වෙලයි හඳුනාගන්නේ අපි හීනකින්වත් බඹයක් පමණ ශරීරයෙන් පිටත ගිහිල්ලා හීනකින්වත් යමක් හඳුනාගෙන නැහැ කියන එකක් කියනවා මේක බොහොම ගැඹුරු වචනයක් මම මේ මතක් කරන ටික අපි හිතන විදිහේ උයන් වතු බාහිර භෞතික දේවල් හඳුනාගත්තා නෙමෙයි මේ බම්බයක් පමණ ශරීරයේ තුලම පවතින සිතෙන්ම බම්බයක් පමණ ශරීරයේ තුලම උපදින සංඥාම හඳුනාගත්ත මිසක බාහිර වස්තුන් හඳුනාගත්ත නෙමෙයි කියන කාරණාවක් කියනවා මෙතනදී ස්පර්ශය නිසා මේ සංඥාව ඇති වෙනවා කියන කාරණාවේදී ඒ නිසා ස්පර්ශයේ සංඥාවගේ නිධාන සම්භවයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එතකොට සංඥාවගේ නානත්වය මොකද්ද? සංඥාවගේ වේමත්තතාවයේ වෙනස් බව මොකද්ද කියන තැනදී භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා රූප සංඥාවට වඩා වෙනස්කමක් තියෙනවා ශබ්ද සංඥාවේ. ශබ්ද සංඥාවට වඩා වෙනස්කමක් තියෙනවා ගන්ධ සංඥාවේ. රූපය හඳුනන කමට වඩා වෙනස් ශබ්දය හඳුනා ගන්න ගතිය. ශබ්දය හඳුනා ගන්න කමට වඩා වෙනස් ගඳ සුවඳ හඳුනා ගන්නා කම. ගඳ සුවඳ හඳුනා ගන්නා කමට වඩා වෙනස් රස හඳුනා ගන්නා කම. රස හඳුනා ගන්නා කමට වඩා වෙනස් ස්පර්ශයන් හඳුනා ගන්නා කම. ස්පර්ශයන් හඳුනා ගන්න කමට වඩා වෙනස් ධර්මයන් හඳුනා ගන්නා කම කියලා මෙන්න මේ නානත්වය පෙන්නනවා. එතකොට මෙතනදී රූප සංඥාවට වඩා සද්ද සංඥාව වෙනස් සද්ද සංඥාවට වඩා ගන්ධ සංඥාව වෙනස් කියනකොට ඒ ඒ ආයතන පරියායෙන් ඒ ඒ ආයතනයන්ට ආයතනයන්ට සාපේක්ෂවත් සංඥාවන්ගේ නානත්වයේ දත යුතුයි ඒ විතරක් නෙමෙයි ඒ රූපායතනය තුලද ඒ රූපායතනය තුලද ඒ ඒ වර්ණයන්ට හැඩයන්ට සාපේක්ෂව සංඥාවගේ නානත්වය දත යුතුයි. මේ පින්වුතුන්ට මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය හොඳට තේරෙනවා අපි තුල ඒ ඒ රූපේ නිසා අපි තුල පහළ වෙන සංඥාව මෙන්න මේකයි කියලා හඳුනාගත්තාම දැන් හතරස් දෙයක් පෙනෙනකොට තව ටිකකින් රවුන්ඩ් දෙයක් පෙවුනොත් ඉස්සෙල්ලා තියෙන සංඥාව නෙමෙයි නේද දැන් හිතේ තියෙන්නේ. ඊට පස්සේ අටස් එකක් වුණොත් ඊට පස්සේ නිල් පාට එකක් වුණොත් ඊට පස්සේ කහ පාට එකක් වුණොත් තේන තේන ගාන්ට මේ පින්වුතුන්ට තේරෙයි අපිට මේ සංඥාව කියන එක හඳුනාගත්තොත් සංඥාවගේ ඇතිවීමත් එහෙනම් ඒ ඒ අවස්ථාවට වෙනස් වෙලා එතකොට ඒකේ නානත්වය මෙන්න මේකයි කියලා සංඥාවගේ හඳුනාගත්තාම ඒ ඥානත්‍ය හඳුනා ගැනීම මත පින්වතුනි සංඥාවත් සංඥාවගේ සමුදයත් හොඳට වටහා ගන්න තවත් උපකාරක ධර්මයක් වෙනවා. මේ සංඥාවගේ නානත්වය හඳුනා ගත්තාම එහෙනම් මේ දැන් සංඥාව මෙබඳුයි නේද? දැන් කියන සංඥාව මෙබඳුයි නේද? දැන් හිතට පහළලා තියෙන සංඥාව මෙබඳුයි කියලා ඒ ඒ අවස්ථාවට තියෙන හඳුනා ගන්න ස්වභාවය හිතෙන් හඳුනා ගත්තොත් ඕගලන්ට හොඳට පේනවා සංඥාවගේ මේ නානත්‍ය දකින්නකොට සංඥාවගේ නිධානය දැන් එහෙනම් වෙනස් එකක්. එහෙනම් මේ සංඥාවගේ අනිත්‍යතාවයත් හොඳට තේරෙනවා. ඉස්සෙල්ල සංඥාව දැන් නැහැ. දැන් වෙන සංඥාවක්. ඉස්සෙල්ල සංඥාව දැන් නැහැ. දැන් වෙන සංඥාවක් කියලා සංඥාවගේ අනිත්‍ය ස්වභාවයක් දකිනේ සංඥාවත් හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. සංඥාවගේ නිධානයක් දැන් වෙනස් වෙලා ඉස්සෙල්ලා සංඥාව ඇති වෙන නිධානය නෙමෙයි දැන් තියෙන්නේ. කියලා සංඥාවගේ නිධානය හඳුනගන්නත් ඕගලන්ට උපකාරී වෙනවා. ඒ නිසා මේ සංඥාවගේ වේමත්තාවේ නැත්තම් වෙනස් බවකින් උතුනේ අපිට මේ සංඥාව ගැන කලකිරීමේ ක්‍රමය ඇති කරගන්න දෙහෙවින් උපකාරී වෙන ස්ථානයක් හැටියටත් හොඳට තේරුම් කරගන්නට ඕනේ. එතකොට ඒ රූප සංඥාව ඇතුළේ තියෙන නානත්වය හඳුනා ගන්නටත් රූපයන් හඳුනා ගැනීමේ වෙනස්කමේ නානා මේ මේ හඳුනා ගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම රූපයට වඩා සද්දයේ වෙනස්කම හඳුනා ගන්න පුළුවන්කම සද්දයට වඩා ගන්ධයේ වෙනස්කම හඳුනා ගන්න පුළුවන්කම දක්ෂ වෙන්නටත් ඕනේ. ඒ අධිකරණයේ ඇතුළත ඇති වෙනස්කම හඳුනා ගන්නටත් ඒ ධර්මතාවයට පටහැනි වූ අනිත් ධර්මයන් හඳුනා ගැනීමේ හැකියාවත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වේමත්තතාවයේ නානත්වයේ දකිනකොට ඊට පස්සේ හතරවෙනි කාරණාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා සංඥාවගේ විපාකය සංඥා භික්ඛවේ විපාකෝ වේදිතබ්බෝ මහණේ සංඥාවගේ විපාකය දත යුතුයි. සංඥාවගේ විපාකය මොකක්ද? මෙන්න මෙතනදී සිංහතුනි ගොඩාක් වටිනා කාරණාවක් අපි හැම කෙනෙකුටම තේරුම් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතහා යතහානං සංජානාති තථා තථානං වූහරති එතකොට සංඥාවගේ විපාක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෝ වෝහාර වේපක්ඛම් වික්ඛවේ සංඥම් වදාමි. මහණෙනි ඒ විවහාරයේ සංඥාවගේ විපාකයක් කොට කියන්නේ විවහාරය කල්පනා කිරීම සංඥාවගේ විපාකයක් කොට කියන්නේ මොකද්ද යථා යථානං සංජානාති තථා තථානං වෝහරති යම් යම් ආකාරයකට හඳුනායිද ඒ ඒ ආකාරයට විවහාර කරනවා. එතකොට මේ ඒ ඒ ආකාරයට හඳුනනකොට ඒ ඒ ආකාරයට විවහාර කළේ විවහාර කරපු ආකාරයට යපිකාව සංයෝජන කොට ගැහිලා තියෙන්නේ. ඔන්න අපි එක විදිහකට හඳුනන එකට අපි කියනවා මිනිසෙක් කියලා, ගහක් කියලා, ගෙයක් කියලා යම් යම් විදිහකටද අපි හඳුනන්නේ ඒ විදිහට අපි ව්‍යවහාර කළා. අපි කිව්ව දැන් නිල් පාට කිව්වා, කහ පාට කිව්වා, රතු පාට කිව්වා, සුදු පාට කිව්වා. හඳුනන හඳුනන ආකාරයට අපි ව්‍යවහාර කරනවා. මේ හැඳිනීමේ ස්වභාවය තමයි හැඳිනීමේ විපාකය තමයි විවහාරය. එතකොට හොඳට තේරුම් කරගන්නට ඕනේ අපි හිතාගෙන ඉන්නේ මේ රූපයටයි අපි හිතන්නේ සුදු පාට කියලා කිව්වේ රූපෙටයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? විවහාරය සංඥාවගේ විපාකයක් හැටියට. වෝහාර වේපක්ඛම්බික්කේ සංඥාම් වදාමි. සංඥාවගේ විවහාරයේ සංඥාවගේ විපාකය. එතකොට තමන් මේ හිතන්නේ තමන්ගේම මනස තුල පහළවෙච්ච සංඥාවට. ඒම රූපේ එල්බගෙන තමන්ගේ ඒ මට්ටමේම පහළවෙච්ච සංඥාව ආරම්භයයි අපි හිතලා තියෙන්නේ. එතකොට ඒ නිසායි අපි හීනයක් දැක්කත් අපි හිතපු මට්ටමම ඒ විදිහටම අපිට පෙනෙන්නේ මොකද අපි මනසටම මනසින් හිතලා තියෙන නිසා. නමුත් කෙලෙසයකට ප්‍රපංචයකට අපිට පෙන්වන්නේ භෞතික දෙයකට අපි හිතනවා භෞතික දෙයක් ගැන හිතනවා කියලයි. නමුත් මේ සංඥා පරයය තේරුම් කරගත්තාම පින්වතුනි ලෝකය කියන එක නිර්මාණය කරලා තියෙන්නේ සංඥාවෙන්ය ලෝකේ ඇති කරලා තියෙන්නේ සංඥානමති ලෝකේ ඇති කරලා තියෙන ස්පර්ශයෙන්ද ඒ සංඥානමති නානත්වයෙන් ලෝකේ දෙදීම ඇති කරලා තියෙනවය ඒ සංඥා නැමති ලෝකයේ තුලම අපි විවහාර කරගෙන ඉන්නවය කියලා තමන් තුලම පවතින ධර්මතා ටිකක් තමන්ට තේරෙයි. තමන්ට පෙනෙයි මේ සංඥාව පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගන්නට පුළුවන් නම් පින්වත්නි මේ දහම් පරයයෙන් එකම මොහොතකදීවත් භාග්‍යතුන් වහන්සේ බඹයක් පමණ ශරීරයෙන් බැහැරට ඔබට අබටක් පමණ දශමක් පමණවත් යන්න දෙන්නලා නැහැ. අපි මේ ස්වභාවයන් නොදන්නා කම නිසා බාහිර වස්තුන් අල්ලගෙන බාහිර වස්තුන් එක්ක ඇලිලා ගැටිලා දඟලනවා. නමුත් මේ සිද්ධීන්ට හොඳට හිත කියලා බලන්ද මේ භාග්‍යතුන් වහන්සේගේ පිරිසිදු දේශනාවන් සම්මර්ෂණය කරලා බලන්ද ඇයි ස්පර්ශය නිසා හටගන්නවා කියලා කියන්නේ ඊට පස්සේ හොඳට පෙන්නනවා පින්වතුන් පිළිගන්නට ඕනේ ස්පර්ශය නිසා හටගන්නවා කියලා කිව්වා මොකද්ද මේ සංඥාව සංඥාව කියන එක හිත පිළිබඳවක් කියන එක පින්වතුන් පිළිගන්නට ඕනේ ඒක මනස පිළිබඳවක් කියන එක පිළිගන්නට ඕනේ ඒකේ සිතක ඇති වෙන ගතියක් කියන එක පිළිගන්නට ඕනේ ඒක බාහිර වස්තුන් තුල භෞතිකයේ තුල තියෙන එකක් වෙන්නට බෑ කියන එක නුවණක් තියෙනවා නම් තේරෙන්නට ඕනේ. එහෙනම් සංඥාවගේ විපාකයේ විවහාරයයි කියනකොට සංඥාව ආරම්භයයි එහෙනම් අපි හිතලා තියෙන්නේ කියන කාරණාව කියනව නේද කියලා සිංහතුන් ටිකක් ඇස් ඇරලා නුවණින් බලන්න. මෙතනදී පෞද්ගලික මගේ අදහසක් පෙන්වනව නෙමෙයි මේ පర్యాయ හරියට තේරුම් ගත්තොත් කලකිරීම පිණිස පවතිනවා කියලා කියන්නේ මෙච්චර ඇත්තක් කියන තැනක අපි ගත කළේ මොන තරම් බොරුවක්ද කියන කාරණාව පෙනෙන්න ගන්නවා. මොකද අපිට පෙනෙන දේ ආරම්භය අපි මෙච්චර කල් හිතලා තියෙනවා මිසක අපේම මනසට අපි හිතලා තියෙනවා මිසක අපි භෞතිකයකට හිතලා තියෙනවා නෙමෙයි කියන එකක් මෙතනදී අවධාරණය කරනවා භාගතුන් වහන්සේ. ඒකයි Taman තුල කර්ම රැස් වෙන්නේ නැති වෙන Tamanට යමක් කරන්න බැරි. මොකද බාහිර කෙනෙකුට බයිනවා කියලා තමන් තුල පහළ වෙච්ච සංඥාව අරඹයමයි තමන් හිතලා තියෙන්නේ. බාහිර කෙනෙකුට ආදරය කරනවා කියලා ඒ රූප නිමිත්තම එල්බගෙන ඒ විදිහම තමන් තුල පහළ වෙච්ච සංඥාවටයි හිතලා තියෙන්නේ. අනේ මම ආදරේ ඔයාට කැමතියි කියලා හරි අපි වචන හිතනවා නම් ඒ මහ භූතයන්ගේ උපාදාය වූ රූප නිමිත්ත අල්ලගෙන ඒ විදිහම රූප සංඥාවක් හිතට නගාගෙන ඒ සංඥාව ආරම්භය යතු මේ විවහාර කරලා තියෙන්නේ. පින්වතුනි මේක විහිළුවක් හැටියට තේරෙයි හොඳට මේ කාරණාව තේරුම් යන මට්ටමට මේ පින්වතුන්ට මනස ගන්නට පුළුව පුළුවන් නම් මොකද අපේ ජීවිතයේ තියෙන්නේ එච්චරක අහක එච්චරක බොරුවක ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒකයි මේ පర్యాయ දෙන්නේ කලකිරීම පිණිස පවතින පරයයක් ඇස් ඇති පුද්ගලයෙක් ඇස් ඇති කෙනෙක් මේ දහම් ටික දැක්කොත් පින්වතුනි මේකෙන් කලකිරීම ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ අපි ඉන්නේ කොහෙද අපි කරන්නේ මොකක්ද මේ කියන කාරණාව Tamanට තේරෙනවා කියන එක වළක්වන්න බෑ ඉතින් මේ සංඥාවගේ විපාකය කියනකොට භාග්‍යතුන් වහන්සේ දෙන්නේ මොකද්ද යථා යථානං සංජානාති කතාතතානං වෝහරති යම් යම් ආකාරයකට හඳුනයිද ඒ ඒ ආකාරයට විවහාර කරනවා. ඒ සංඥාවගේ විපාකය තමයි හැඳුනුවොත් ඒකට නොහිතා ඉන්න බෑ. හඳුනනවා නම් හිතනවා. එතකොට එහෙනම් අපි හිතලා තියෙන්නේ රූපයකටද අපේම හඳුනාගත්ත අපේම හිතේම පහළ වෙච්ච කොටසකටද අපි හිතලා තියෙන්නේ කියන කාරණාව තින්මුතින් සිහි කරගන්න තේරුම් කරගන්න. නමුත් අපිට කෙලෙසයකට පෙන්වන්නේ මේ හිතන්නේ බාහිර තියෙන රූපයක් ගැන මේ හිතන්නේ ශබ්දයක් ගැන මේ හිතන්නේ ගන්ධයක් ගැන මේ හිතන්නේ රසයක් ගැන මේ හිතන්නේ ස්පර්ශයක් ගැන කියලා අපිට පෙන්වන්නේ නමුත් මෙතනදී සංඥාවගේ විපාකයේ කියන තැනින් මනවින් විවර කරලා පෙන්නනවා අපි අපේම මනස තුල පහළ වෙච්ච ධර්මයන් ගැනයි හිතන්නේ ඒ හිතන ආකාරයකටයි ප්‍රපංච නම් අපි අපේම මනස කිලුට කරගෙන තියනවා මිසක අපි අපේම මනස තුල හැතිරලා තියෙනවා මිසක බාහිර භෞතික දෙයක් ඇසුරු කරලා තියෙනවා නෙමෙයි කියන කාරණාවක් මේ කාරණාවෙන් පෙන්වනවා. ඊගාවට පස්වෙනි කාරණාව හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා සංඥාවගේ Nirodhe කවරේද කියන තැනදී පස්ස Nirodho සංඥා Nirodha යම්කිසි කෙනෙකුට මේ පర్యాయම තමයි සංඥා නිරෝධය පිණිස පවතින්නේ යම්කිසි කෙනෙකුට එහෙම ආයතනයන්ගෙන් හදපු රූපයක් නිසා අපි තුලම පහළ වෙච්ච සංඥාවකටයි අපි කල්පනා කළේ කියන කාරණාව දකින්න පුළුවන් වුණොත් බාහිර ධර්මතාවයන් බාහිර රූප ශබ්දයන් අරඹයා කල්පනා කරනවා කියන හිතුවා කියන ඒවට තියෙන ගතිය අඩු වුණොත් බාහිර රූප ශබ්ද හොයාගෙන යන ගතිය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න පිටුතුන ස්පර්ශය මේ සංඥාවන් මනස තුලයි පහළ වෙන්නේ ඒ සංඥාවන් වරඹේ අපි විවහාර කරලා තියෙන කියන එක දැක්කොත් බාහිර වස්තුන්ට නෙමෙයි විවහාර කරලා තියෙන්නේ කියන කාරණාව හම්බ වුණොත් ඒ බාහිර වස්තුන් කෙරෙහි නෙමෙයි ඇලීම් බැඳීම් පවතින්නේ මනසේ තියෙන සංඥාවත් එක්ක යලින් බැඳීම එහෙනම් අපේ පවතින කියන එක ටික ටික පෙනුනොත් අපිට බාහිර වස්තුන් හඹාගෙන යෑම යඩුවෙන් ඒ කියන්නේ ස්පර්ශයයි යඩුවෙන් එන්නේ එන්නේ එන්නේ ස්පර්ශ නිරෝධයක් වෙන්නේ එහෙම ස්පර්ශ නිරෝධයක් වෙන්න වෙන්න වෙන්න මොකද්ද සංඥා නිරෝධයක් වෙන්නේ ඒ ස්පර්ශය නෑ කියන්නේ ඒ බඳු සංඥාවක් නෑ එතකොට මේ ස්පර්ශ නිරෝධයේ පින්වතුනි මේ නුවණින් මේ ජීවිතයේදීම ඇති කරගන්න පුළුවන් එකක්. මේ විදිහට තුන් භූමිය අනුවගේ ධර්මයෝම බාහිර තියනවා කියන මට්ටමේ කෙලෙසියක් උඩයි පවතින්නේ. තුන් භූමිය අනුවගේ ධර්මයෝම නිරුද්ධ කරලා බම්බයක් වමන ශරීරයේ තුලම කෙලස් පරිණිවීමෙන් පිරිනිවිලා බම්බයක් වමන වූ ශරීරයේ තුලතම සිහිනුවන තියාගෙන ජීවිතයේ ජීවත් කරන්න පුළුවන් මට්ටමකට අපිට එන්න පුළුවන්. එතකොට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා රහතන් වහන්සේ කියලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා බාහිර මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ නැහැ ඒ ධර්මයන් ගැටීම නිසා ආධ්‍යාත්මික ස්පර්ශයකින් ජීවත් වෙන්න පුළුවන්කම එනවා එතකොට මෙන්න මේ සලායතන නිරෝධය නැත්තම් ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය අපිට सिद्ध කරගන්නට පුළුවන් ඒ සඳහා වෙන ක්‍රමයක් නැහැ මේ පర్యాయමයි තියෙන්නේ එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංඥා නිරෝධ ගාමී ප්‍රතිපදාව සීලයක පිහිටන්ද සමත කමතහනකින් හිත සමාධි කරන්ද මේ සංඥාව පෙන්වපු සංඥා පర్యాయම හොඳට හිතන්නේ කෙනෙකුට ආශ්‍රයක්ෂය කරගන්න මේ සියලු ජරා මරණ දුකෙන් ඈතර වීම පිණිස කලකිරීම පිණිස පවතින නුවණ ගන්න ඒකම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් සංඥාව දන්නවා නම් සංඥාවගේ ඇතිවීමේ කාරණාව දන්නවා නම් සංඥාවගේ නානත්වය දන්නවා නම් සංඥාවගේ විපාකය දන්නවා නම් සංඥාවගේ නිරෝධය දන්නවා නම් සංඥාව නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවා නම් එපමණකින්ම මේ කලකිරීම පිණිස පවතින නුවණ තියනවා සංඥා නිරෝධය පිණිස පවතින නුවණ තියනවා කියලා කියනවා කියලා එබඳු කෙනාටම සංඥා නිරෝධ කළා මේ ජරා මරණ දුකෙන් අත මිදෙන්න ජරා මරණ දුකේ කලකිරීම ඇති කරගන්න හේතු වෙනවා උපකාරී වෙනවා මෙතෙන්දි අදත් මතක් කරන්න තියෙන කාරණාව පින්වතුනි මේ බණ ටික නම් හොඳයි කියලා බණ ටික අහලා ආය භාවනා කරන්න වෙන තැනකට යනවා හොයාගෙන යනවා කියන එහෙම එකක් නෑ හොඳට සාසනය ඉගෙන ගන්න තියෙන සම්මා දිට්ඨිය, කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මේ වගේ දර්ශනයක් අහගන්න ලැබෙනවා. අහගන්න ලැබුණු දර්ශනය ඕගලන්ට දකින්න බැරි නිසා තමා තුලින් ධර්මානුධර්ම ප්‍රතිපatti යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපatti කියන සීල සමාධි දෙක ගන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ අහගත දේට අනු අනුවනේ මෙනෙහි කරන්න. මෙන්න මෙහෙම කරගෙන යනකොට ඕගලන්ට මේ කියපු කාරණා යම් දවසකදී දකින්න පුළුවන් මට්ටමටපත් වෙනවා. ඒතකොට කියන දිට්ඨි සම්පන්නයි කියලා. මත්තේ ඒ ටිකම කරනකොට තවදුරටත් වෝදානයක් වෙනවා. ඒ දැකීම පිරිසිදු වෙනවා. යම් දවසක් තියෙනවා මේ සියලුම ජරා මරණ සංඛ්‍යාත ලෝකයේ තුල නොයැලෙන මට්ටමටම කලකිරිලා කලකිරලා නොඇලිලා මිදෙනවා මිදුනා සියලුම ජරා මරණ දුක මිදුනා මත්තේ කලියුත්තක් නැහැ කියන තැනට නැකන් ඔයගලගේ මනස අරගෙන යනවා ඒ නිසා නිවන් දකින්න ඕනේ නම් නිවන ඕනේ නම් මෝඩකමට මොනවා හරි දෙයක් කරන්නේ නැතුව මේ වගේ අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නේ කියන කාරණාව උපත් මතක් කරනවා මේ ගහම්පදියා යම් කිසි කෙනෙක් ඉගෙන ගත්තොත් මේ උතුම් නිවීම මේ නිදීම මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න මේකම ප්‍රමාණවත් වෙයි. ඒ සඳහාම කලකිරීම ඇති කර ගැනීම සඳහා මේ දේශනාව හේතුපනිස්සියම වේවා කියලා කවුරුත් අදහස් කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්කන්තු දේශනං සිරි දිනාතම යහපත් Thank you.